මේ විමසූ පරිදි මේ ප්‍රයෝජන දෙකෙන් ආකාරයෙන් විශේෂම භාවනාවට අදාළ වෙන ආකාරයේ අරලම් දේශනා පිළිපැයෙන් බලාපොරොත්තු වන්නේ සෑම කෙනෙක් විසින්ම ඒ කියන්නේ ඕනෑම මාර්ගඵලයක් ලබන්නට බලාපොරොත්තු වන යෝගාවචරයේ විසින්ම දිනු කළ ගැටයුතු ධර්ම හතක් තියෙන එකට කියනවා සත්‍ය බොජ්ජංග ධර්මය කියලා. බුදුරජාණන් වහන්සේ විසින් මේ බොද්ධංග කියන එකට බුද්ධංග කියන්නේ මොකක්ද කියන එක විස්තර කිරීම සඳහා ඉදිරිපත් කළ පාඩයක් වුණා. බොහෝ දහය සම්මත්තන් දීති බුද්ධංගාගේ. නිවන් අවබෝධ කර ගැනීම සඳහා හේතු නිසා බුද්ධංග කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධංග සූත්‍ර සාහසයක් තිබෙනවා. මේ බුද්ධංග සංවිතය කියලා සංවිතනිකායේ සූත්‍රය කියලා අපිට දැක්වලා තිබෙනවා. බොහෝ ශෝත්‍රවල දක්වලා තිබෙනවා. එමේ කෝ වික්‍රේ සත්බොධංගා භාවිතා භවයේ කතා අපාරා පාරංගමනාය සංවත්තන්ති කියලා පාඩයක්. මේ බොධංගාට වැඩිම තුළින් මෙතරින් එතරට ඒ කියන්නේ සංසාරයෙන් නිවනටපත් කරනවා කියන එකයි ඒ අදහස. මේක සරල දෙයක් නෙවෙයි සෝවාන් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් විසිනුත් බොද්ධංග ධර්ම වැඩි යුතුයි. ඒ වගේම සකදාගාමීන් බලාපොරොත්තු වෙන කෙනෙක් අනාගාමී වෙන්නට ඒ වගේම රහත් වීමට බලාපොරොත්තු වෙන කෙනෙක් සිටිනවා නම් ඒ බොද්ධංග ධර්ම හත වඩන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා බොද්ධංග සූත්‍ර සාකච්ඡාවට දෙනවා. මම මේ බොද්ධංග ධර්මයන් භාවිතා කළා බහුලීකරණය බහුලීකරණය කළා නැවත නැවත වැඩුවා කියලා. සත්‍යමේ කසල බොද්ධංග භාවිතා බහුලීකස අභිනා සම්බෝධා නිබ්බාන සංවත්තන් ආදී වශයෙන් මේ පාඩේ. ඒ සූත්‍රවල දැක්කෙනවා මේ බොද්ධංග අතර කාශ්‍යප හාමුදුරුවෝ සූත්‍රය දේශනා කළේ කාශ්‍යප මා භාවිතා කරන්නේ එතන වැඩ වැඩුවා. අභිඥාය විශේෂ ඥාණයෙන් දසේත ධර්මයන් දැන ගැනීම සඳහා සම්බෝධාය සම්බෝධිය සඳහා නිබ්බානාය නිබ්බාන නිර්වාණය සඳහා මේ බුද්ධංග ධර්ම මම දිනු කළා භාවිතා කළා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පවා ඒ බුද්ධංග ධර්ම හත දිනු කිරීමෙන් තමයි ඒ බුද්ධත්වයට සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ අනිත් මාර්ගඵල ලබන සෑම කෙනෙකුම ඒ බොජ්ජංග ධර්මයන් දිනු කරන්නට උත්සාහ ගන්න ඕන. ඒකට ඒ බොජ්ජංග ධර්ම හත මේ දන්නවා සති සම්බොජ්ජංගය ආදී වශයෙන් තියෙන හත. සති ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සබ්දේ, සමාධි සහ උපේක්ඛා බොජ්ජංගය. එතකොට මේ බොජ්ජංග හත වැඩි යුතු ආකාර තිබෙනවා. ඒ ආකාරයෙන් තමයි වඩන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා කොහොමද මේක භාවිතා කළ යුත්තේ කොහොමද මේක වැඩි යුත්තේ කියලා. උදෙකේ දෙකෝ සති සම්බුද්ධංගම් භාවේති විවේක නිස්සගම් විරාග නිස්සගම් නිරෝධ නිස්සගම් ඕස්සග්ග පරිණාමි ඒ විදිහට බොද්ධංග හතරම කියනවා මේ බොද්ධංග වඩන්නේ සතිය ආදී බොද්ධංග ධර්ම හත වඩන්නේ විවේකයේ නිස්සය කරගෙන විවේක නිස්සගම් විරාග නිස්සගම් විරාගය ඇසුරු කරගෙන නිරෝධ නිස්සගම් නිරෝධය ඇසුරු කරගෙන ඇසුරු කරගෙන ඒ වගේම ඕස්සග්ග පරිණාමි මේ සියල්ලම අතහැර දැමීම අවසන් කොටගෙන ඒ කියන්නේ ඒ සියල්ලම අතහැර දැමීම පාදක කරගෙන මේ කරුණු හත සමහතර සම්පූර්ණ වන්නට ඕන. විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, වස්සබ්බ පරිණාමය. ඔඥාංග වඩන විට ඒ කරුණු හතර අපගේ සිත්වල වැඩෙන්නට ඕන. මොකද විවේක නිශ්චිතං කියන්නේ විවේකයේ නිශ්චය කරගෙන. විවේක වර්ග තුනක් තිබෙනවා කාය විවේක, චිත්ත විවේක සහ උපද උපදි විවේක කියලා. ඒකට කාය විවේක කියන්නේ බොද්ධංග වඩන පුද්ගලයා විසින් තමන් නිසල තැනක තනිව වාසය කරන්නට ඕනේ. කියන්නේ භාවනා කරන විට අන් අයගෙන් ඈත් වෙලා තනිව ඉන්නට ඕන. කාය විවේකය අවශ්‍යයි. අන් අය සමග කතා බහ කර කර එහෙම බොද්ධංග ධර්ම වඩන්න තුනේ අන්ත සමග එකට ඇසු ඔක්කොම බොද්ධංග ධර්ම වඩන පිරිසක් නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් තමාගේ කාය විවේකය අත්‍යවශ්‍යයි. ඊළඟට චිත්ත විවේකය. කාය විවේකයෙන් සිදුනක් වැඩන්නේ සිතේ විවේකයක් නැත්නම් සිත විවේකයේ කෙනකින් අදහස් කරන්නේ සිතට විවිධාකාර අරමුණු එනවා නම් සිතට විවිධාකාර අරමුණු ගලා යාම නිසා සිත විවිධ අරමුණු කරා දුවගෙන යනවා නම් ඒ සිත දිවෙන නිසාම සිතේ විවේකයක් නැහැ සිතට විවේකයක් වෙන නිසා සිත නිස්සර වන්නට ඕන සිත සමාධිමත් භාවයට පත් වෙලා තිබෙන්නට ඕන ඒක නිසා මේ බොද්ධංග ධර්ම වඩන විට කාය විවේකයක් අවශ්‍යයි, ඒ චිත්ත විවේකයක් අවශ්‍යයි. ඊළඟ කාරණාව තමයි උපදී විවේක. උපදේ කියන්නේ විවිධාකාර ක්ලේශ ධර්ම. නූපදවල රාශියක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන වන්නේ ක්ලේශ උපදී. මේ ක්ලේශ ධර්ම සිතසුල ඇතිවෙන්නට ඉඩ නැති විශේෂම ලෝභ, දෝෂ, මෝහ ආදී ක්ලේශ තියෙනවා. මේ දන්නවා. මේ ක්ලේශ ධර්ම ඇති වෙන්නට සිද්ධ නොදී සිත පිස්සුව ලබාගෙන බොද්ධංග ධර්ම වඩන්නට ඕන. එතකොට ඒ විවේක නිශ්චිතං. ආය විවේකයේ තියෙන්නට ඕන, චිත්ත විවේකයේ තියෙන්නට ඕන, උපටි විවේකයේ තියන් ඉබෙන්නට ඕන. මේ බොද්ධංග ධර්ම වඩන බුද්ධයාගේ සිත තුළ. එතකොට ආය විවේක නිශ්චිතං. සත්සම්බද්ධං ගම්භාවේති විවේක නිශ්චිතං විපාක නිශ්චිතං දෙවන කාරණා. විරාගයේ නිශ්චිත කරගෙන විරාගය කියන්නේ නොයල්ම. අපේ බොහෝ දේවල් වලට සංස්කාර ධර්ම වලට ඇදී මේ කටයුතු කරන විශේෂයෙන්ම භාවනා කරන අයගේ ඇදීන් තියෙනවා. ඒ තමයි ලබලා තියෙන යම් සමාසත්‍යයක් තියෙනවා නම් ඒ සමාධි මට්ටම් වලට ඒවැය තියෙන සමාධියෙන් ලැබෙනා උසකයට ප්‍රීතියට ඒ වගේ දේවල් පිළිබඳ පවා යම්කිසි ඇලීමක් තිබෙන්න පුළුවන් බැඳීමක් තිබෙන්නත් පුළුවන් විරාග නිසිතන් කියන්නේ සියලුම සංස්කාර කෙරේ කිසිම බැඳීමකින් තොරව විශේෂයෙන්ම කියනවා ධර්මයේ කෙරෙහි හරි බැඳීමකින් තොරව මේ ධර්මයන් දිනු කරන්නට ඕනේ. පොඩ්ඩංග ධර්මයන් කෙරෙහිවත් බැඳීමක් නැහැ. විරාග නිශ්චිතං කියන්නේ ඒකයි. නිරෝධ නිශ්චිතං කියන්නේ නිරුද්ධ වී යාම දැක දැකා භාවනා මේ පොඩ්ඩංග ධර්ම වැඩි යුතුවන්නේ. නිරුද්ධ වෙනවා කියන්නේ නෙවෙනවා. ඕනෑම සංස්කාර ධර්මයක්. ඒ කියන්නේ සිල්සල් පවත්නා වූ ඒ චිත්ත සංස්කාර ධර්ම රැම එකම ඇදෙච්ච ගමන් නැති වෙලා යනවා. බොද්ධංග ගැන කතාවක් එහෙමමයි. ඒකේ ඒකේ සත්‍යතාවයත් ඒකමයි. අපි සත් සම්බොද්ධංගේ වඩනවා නම් සතිය ඇති වෙච්ච ගමන් මේ ඊළඟ සතිය එනකොට කලින් ඇති වෙච්ච සති ධර්මයේ නැතිලා. සතිය කියන්නේ චෛතසික ධර්මයක්. ඒක ඇති වෙච්ච ගමන් නැති වෙනවා. ධම්මවිදේ කියන්නේ ප්‍රඥා සංසාරික ධර්මයේ. ඒතකොට ප්‍රඥාව ඒවත් ඇති වෙච්ච ගමන් නැතිලා. මේ විදිහට බොද්ධංග ධර්ම සෑම එකක්ම ඇති වෙච්ච ගමන් නැති වෙන ආකාරය දැක දැක භාවිතා කරන්නට පුළුවන් නම් දිනු කරන්නට පුළුවන් නම් ඒක සාමාන්‍ය බොද්ධංග වඩනවට වඩා උසස් ක්‍රියාවක් වෙනවා. කියන්නේ ඕනෑම කෙනෙකුට බොද්ධංග ධර්ම ටික ටික හරි දිනු කරන්නට පුළුවන්. නමුත් මේ Nirodha Nishita Nirodhe අද්දකමින් බොද්ධංග ධර්මයන් වඩන එක තරම් පහසු කාර්යයක් නෙවෙයි. ඒකට සමාධිය අවශ්‍යයි, ප්‍රඥාව අවශ්‍යයි. <coughs> මේ ආකාරයෙන් සමාධි ප්‍රඥා පාදක වූ නිරෝධය අත්දැකීම භාවිතා නිරෝධය අත්දැකීම මේ බොද්ධංග ධර්මයන් වඩන එක තමයි සාමස්ත සුදුසු වන්නේ. අවර බොද්ධංගයක් වැඩුවත් ඒ සෑම බොද්ධංග ධර්මයන් වඩන අවස්ථාවේදී ඒ සෑම ඇතිවෙන ඇතිවෙන බොද්ධංග ධර්මයන්ම නැති නැති යන ආකාරයෙන් දැක දැකම භාවිතා කිරීම තමයි වැඩිම තමයි කරේ වන්නේ. ඊළඟට නිරෝධ නිසිතං ඊළඟට වස්සග්ග පරිණාමය වස්සංග පන්නාමින් කියන්නේ නිවනටම යොමු වෙච්ච නිවනම ආරමුණු කරගෙන ඒ කියන්නේ පරිණත භාවය කියන්නේ කිරීම සම්පූර්ණ වීම මේ වීම කියන එකයි පරිණාමය කියන අදහස් කරන්නේ. ඒ සම්පූර්ණ අතහැරීම ඉලක්ක කරගෙනයි අපි මේ භාවිතා කරන්නේ කියන්නේ. ඒකට බොද්ධංග ධර්මයන් වඩන විට ඒ දියුණු කරගන්න ධර්මයේනු අවබෝධ කරගන්න ධර්මයේනු අතහරින්න අතහරින්න බොද්ධංග ධර්මයන් වඩී යනවා. කවර භාවනාවක් කිරීමෙන් මොන සාර්ථක ප්‍රතිඵල ඉක්මනින් ලබා ගැනීමට නම් ඒ අවබෝධ කරගත් ධර්ම වල එල්බගෙන ඒවා අල්ලගෙන දඟලන්න හොඳ නෑ. ධම්මාසෝ පහන්තබ්බා කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩයක් තියෙන ධර්මයක් උඹලා අතහැරිය යුතුයි කියලා. ඒක නිසා අවබෝධ වෙනවනේ යම් කිසි ධර්මයක්. ඒ අවබෝධ වුණාට පස්සේ හොඳයි මේ ධර්මය අවබෝධ වුණා. ඒකත් සංස්කාර ධර්මයක්. චිතතොල පහළ වූ චිතවිලි ධර්මයක්. ඒක ඇති වුණා, පැවතුණා, නැති වුණා. ඒකයින් කළා. ඒක උපාදාන කරන්නේ. ඒක අල්ලගන්නේ ඒක කෙරෙහි සතුටින් ඉල්පෙන් නැහැ මෙහෙම මෙහෙම ධර්ම දන්නවා ඒක. එතකොට මොස්සල්ල පරිණාමය මේ සියල්ල අතහරින්න අතහරින්න භාවිතා කරන්න තෝරන බුද්ධංග ධර්මය. එහෙම නැතුව බුද්ධංග ධර්ම වඩනකොට සමහරට ඒ බුද්ධංග ධර්ම උපාදාන ධර්ම බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තම උදාහරණ වශයෙන් අපිට සමාධිය තමයි කියනවා ඒ සමාධිය දිනවල අත්වචන ධානයකට සමාදින්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා නම් එතකොට ඒ ධ්‍යාන සමහරට සමහර දෙයක් උපාදාන කරගන්නවා මම මේ තත්ත්වයේ ඉන්නේ මේ තත්ත්වයේ මට මෙහෙම ඉන්න පුළුවන් ආදි වශයෙන් ඒකම උපාදානීය ධර්මයක් බවට පත් කරගන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා ඒක නිසා තමයි වස්සග්ග පරිණාමයෙන් සියල්ල අතහරින්න මේ බොද්ධංග ධර්මයෙන් වැඩි යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ ඒ කරුණු හතර මොකද්ද කරුණු හතර මොකද්ද විවේක නිශ්චිතම් විවේකයේ නිශ්චය කරගෙන අපි බහර. ඒ වගේම විරාග නිශ්චිතම් විරාගය අසුර කරගෙන නිරෝධ නිශ්චිතම් නිරෝධය අසුර කරගෙන මොස්සග්ග පරිණාමින් මේ සියල්ල අතහරමින් බොද්ධංග ධර්ම වඩන්නට ඕන. ඒකට සති සම්බොද්ධංගය වැඩිීමේදී මෙහෙමයි කටයුතු කළ විසවන්නේ ඉදිරි ධම්මචේ විනය පීඨපස්සද්ධි සමාධිත් එක්කහදී සසුරු බොද්ධංග ධර්මයන් වැඩිීමේදී වැඩිීමේදී ඒ ආකාරයෙන්ම කටයුතු කරන්නට ඕන. මේ සති සම්බොජ්ජංගේ වඩන්නට නම් බොහෝ දුරට යකවා පුත්‍රයන් දක්වලා තියෙනවා මුත්තස්සති බුද්ධල පරිවර්ජන සාසය. සතියෙන් තොරව වාසය කරන අයගෙන් ටිකක් ඈත් වෙලා වාසය කරන්න තියෙනක. ඒ ළඟට සතියෙන් යුතු පුද්ගලයන් සමග කටයුතු කරනවා නම් සතියෙන් සතියෙන් වැඩ කටයුතු කරන සමග ඇසුරු කරනවා නම් තමාගේ සති සම්බුද්ධංගේ වැඩිම දියුණු වෙනවා කියලා දක්වනවා. ඊට අමතරව දක්වලා තියෙනවා සතිය දියුණු කර ගැනීමට නැඹුරු භාවයක්. සදදි මුත්තතාවයට දියුණු කරගත යුතුයි කියලා සිතේ නැඹුරු බවක් තියෙන්න ඕන. ඒ කියන්නේ සමාජයේ සිත තුළ නැඹුරු බවක් තියෙන්න ඕන. මම සති සම්බුද්ධංගේ දියුණු කරගත යුතුයි කියලා. මේ මාතුවා පොතේ තියෙන කතාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඒවායි කියලා නම් කියන්නට බෑ. ඒකේට ඒවත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ඒ පුළුවන් තරම් දුරට සතිය දිනු කරගත යුතුයි කියන අදහසේ පිටාගෙන සතිය දිනු කරන්නට උත්සාහ ගන්න ඕනේ. යම්කිසි මාර්ගඵලයකට පත් වෙලා තියෙනවා නම් කල්පනා කරන්න දෙපා අපි සති සම්බොජ්ජන්ගේ 100%ම සම්පූර්ණ කරලා කියලා. සති සම්බොජ්ජන්ගේ 100%ම සම්පූර්ණ වන්නේ අරහත් ඵලයේ සාක්ෂාත් කරලාට පසු පමණයි. ඒ බොජ්ජංග සම වදනාකාර දක්වලා තියෙනවානේ සතර සතිපට්ඨාන සූත්‍රයේ. ඒකේ දක්වනවා අනුප්පන්නන සත්සම්බුද්ධ මේ උපන් නූපන් සති සම්බුද්ධං යදාච අනුප්පන්න සති සම්බුද්ධං අසුප්පාදෝ සංජපජානාති ආදී වශයෙන් පාඩයක් නූපන්නා වූ සති සම්බුද්ධං ගේ සමාගයේ සිට ඇති වුණා නම් ඒ ඇතිවෙච්ච බව දැනගන්නවා යදාච අනුප්පන්නස සම්බජ්ජංගස උපාදෝති පංචපජානාති යථා උප්පන්නස සම්බජ්ජංගස භාවනාය පරිපූර්ණී හොති පංචපජානාති කියලා පාඩයක් තියෙනවා මේ උපන් සති සම්බජ්ජංගයේ භාවනාවේ සම්පූර්ණත්වයට පත් වුණා නම් ඒකත් දතේසී කියලා. ඉතින් මේ භාවනාවේ සර්ව සම්පූර්ණත්වයට සති සම්බජ්ජංගයේ පත් වන්නේ අරහත් ඵල සම්ප්‍රාප්තියෙන් පමණයි. පෙර තත්ත්වයකදී කවදා සීල 100 සම්පූර්ණවන්නේ සති සම්බුද්ධංග. ඒක නිසා තමා කොයි මාර්ගඵලයක හිටියත් පහත්තර නැත්නම් සති සම්බුද්ධංගය ධර්ම වඩන්නට ඕන. ඊට අමතරව පහත් වෙච්ච කෙනෙක් වුණා මේ බුද්ධංග ධර්ම හත දිනු කරන්නට ඕන. ඔය සරියුත් හාමුදුරුවෝ එහෙම දක්වලා තියෙනවා මෙහෙම පාඩයක් මේ සම්කෝ අවශ්‍ය සත්සන්නම් බුද්ධංගානම් මේ බුද්ධංග ධර්ම අත අතරින් මම යම් යම් බුද්ධංග ධර්මයකට අත් වෙලා මේ උදේවරු හරි සවස්වරු හරි වාසය කරන්නට කැමැතිනම් ඒ කාලේ පුරාම මම මේ බුද්ධංග ධර්මයෙන් වාසය කරනවා කියලා එහෙම සැකස් සාම්ද්‍රව ප්‍රකාශ කරලා තියෙන බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්මයන් නිතර නිතර ප්‍රගුණ කළා. ඒ කියන්නේ භාවනාව සම්පූර්ණ කර කෙනෙක් පවා මේ බොජ්ජංග ධර්මයන් වැඩිම කළ යුතුයි කියන කතාව කියන්නටයි අපි මේ ප්‍රකාශයේ දීපත් කළේ. මේ එතකොට සති සම්බොජ්ජංගේ දිනු කර ගැනීමට සමාගයේ සිට තුළ නැඹුරු භාවයක් තියෙන්නට ඕන. නැඹුරු භාවය තිබුණාට බන්දී සතියෙන් යුතුව වැඩ කටයුතු කරන්නට පුරුදු වන්නට ඕන. ටික ටික හරි දවසකට පැය කාලක් භාගයක් හරි නැත්නම් පැය දෙකක් වගේ සුළු කාලේ කාල සීමාවක් සීමා කරගෙන මේ කාල පරිච්ඡේදය තුළ කරන සෑම ක්‍රියාවක්ම මම සතියෙන් යුතුවම කරනවා කියලා හිතලා සිහියෙන් යුතුව මේවා කරන්නට පුරුදු වෙන්නට ඕනේ. එසේ පිළිීමෙන් තමයි ප්‍රතිසම්පජ්ජංගේ දිනු කරගත යුතු වන්නේ. සත්සම්පජ්ජංගෝ කෝබන්තේ භාවිතව භව්‍යසතෝ අභිඥා සම්බෝධා නිබ්බානාය සම්මත්තති කියලා ආදි වශයෙන් දක්වනවා. මේක භාවිතා කරන්නට ඕනේ නැවත නැවත ප්‍රගුණ කරන්නට ඕනේ. බහුලීකරණය කරන්නට ඕනේ. මේ පොඩ්ඩක් කරලා ඒක අහක දාන එකක් නෙවෙයි. ඒ නිසා සත්‍ය සම්බොධ්‍යංගේ නිරන්තරයෙන් වඩන්නට ඕනේ. දෙවෙනි කාරණාව දෙවෙනි සම්බුද්ධංග ධර්මය තමයි ධම්මයේ සම්බුද්ධංග. මේක තමයි සාමාන්‍යම වැදගත්ම බුද්ධංග ධර්ම අතරින් තියෙන නිවන් ලබා දීමට කෙලින්ම උපකාර වන කියන්නේ මේ කෙලින්ම නිවන් ලබා දෙන බුද්ධංග ධර්මය. ධම්මයේ කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි මේ සියලුම දේවල් දකින්නේ. ඒ ප්‍රඥාවෙන් දකින්නට සමාධිය සමාධි සම්බුද්ධංග ආදී ධර්මයන් විවහල් වෙනවා. එතකොට මේ ප්‍රඥාවෙන් දකින ධර්ම තියෙනවා. මේ ප්‍රඥාවෙන් දතින ධර්මාතරෙන් තමයි මේවා විශේෂ ඥාණයෙන් දතිතුයි කියලා අවබෝධයක් ඇති වෙන ධර්ම තියෙනවා. ඒත් මේවා ප්‍රහාණය කළ යුතුයි කියලා සමාඩ අවබෝධයක් ඇති වෙනවා. මේවා වැඩි යුතුයි කියලා අවබෝධයක් තියෙනවා. මේවා සාස්ත්‍රාත් කළ යුතු ධර්මයි කියලා අවබෝධයක් ඇති වෙනවා. මේ අවබෝධය ඇතිවන්නේ ධම්මවිච්ඡ සම්බොජ්ජංගය තුළින් තමයි. ඒ සියලුම සංස්කාර අනිත්‍යයි මේ සංස්කාර සියල්ලම දුක්ඛය මේ සියලුම ධර්මයන් අනාත්මය කියලා යම් අවබෝධයක් ඇති වෙනවා නම් ඒකත් ධම්මයේ සම්බුද්ධංගය තුළින්මයි සිදුවන්නේ. ඊළඟට මේවා පටිච්ච සම්පාද ධර්ම වශයෙන් දකිනවා නම් මේ අවිද්‍යාව නිසා මේ සංස්කාරය තියෙනවා සංස්කාර නිසා නාම රූපය තියෙනවා නාම රූප නිසා විඥානය තියෙනවා විඥාන නිසා නාම රූපය තියෙනවා මේ ආදී වශයෙන් ඒවා දකින්නේ අර ධම්මයේ සම්බුද්ධංගය තුළින් තමයි. ඊට අමතර මේ සියලුම යම් කිසි හේතෙන් හටගත් ධර්ම තියෙනවනම් මේ හේතෙන් හටගත් සියලුම ධර්මතාවයන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යන ධර්මයේ කියලා අවබෝධයක් ඇති වෙනවනම් ඒ අවබෝධය ඇතිවන්නේ ඒ ප්‍රඥා විමර්ශා ධම්ම විච සම්පූර්ණයෙන් ඊළඟට මේ මේක තමයි දුක්ඛ සත්‍ය කියලා දකින්නේ. මේ දුක්ඛ සමුදය සත්‍ය කියලා මේ නිරෝධ සත්‍ය කියලා මාර්ග සත්‍ය කියලා දකින්නේ ධම්මයේ සම්බුද්ධංගය තුළින්. ඊළඟට මේවා තමයි ආශ්‍රව ධම්මේ මේ ධම්ම ආශ්‍රය මේ ධම්ම ආශ්‍රව සමුදය ආදී වශයෙන් දක්වන මේවා තමයි කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව මේවා තමයි ආශ්‍රව සමුදය මේක තමයි ආශ්‍රව නිරෝධය මේක තමයි ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා දකින්නේ ධම්මයේ සම්බුද්ධංගය තුළින් තමයි. ඊළඟට පංචස්කන්ධ කතාව ගැන කතා කරනවා නම් මේක තමයි තමයි රූපස්කන්ධය මේක තමයි රූප සමුදය මේක තමයි රූප නිරෝධය මේක තමයි රූප නිරෝධ ගාමිනී පටිපදාව මේක තමයි රූපේ ආස්වාදය මේකයි රූපේ ආදීනවේ මේකයි රූපේ නිස්සරණය කියලා දකින්නේ ධම්මවිචේ සම්පොඥංගෙන්නේ ඒ වගේම වේදනාව පිළිබඳව සංඥා පිළිබඳව සංස්කාර පිළිබඳව විඥානය පිළිබඳව ඔය කියපු ඒ ඒ ධර්ම ඒවැයි සමුදය ඒවැයි නිරෝධය ඒවැයි නිරෝධගාමී පටිපදාව ඒ ඒතනින් ලැබෙන ආස්වාදේ ආදීනව ඒවැයි ඇති ආදීනවේ ඒ වගේම සිත සම්පූර්ණයෙන් චන්දරාගෙන් අයින් කියලා ගැනීම ඒක දකින්න නිස්සරණය දකින්න මේ සියල්ලම දකින්නේ ධම්මවිචේ සම්බුද්ධයන්ගේ තුලින් තමයි ඊළඟට තමන්ගේ ශරීරේ නාම රූප ධර්මයන් වශයෙන් දකින්නේ ධම්මවිචේ සම්බොජ්ජංගය තුළින් මේ ස්වરૂපයේ තනිකරම ධාතු ගොඩක් කියන පඨවි ආපෝ තේජෝ වායු ආදී ධාතු වලින් නිර්මිත ඉස්ත්‍යාකර වෙන දෙයක් නෙවෙයි කියලා ඒක ඔක්කොම දකින්නේ අවබෝධ කරන්නේ පැහැදිලිව Tamanටම ප්‍රත්‍යක්ෂ වන්නේ ධම්මයේ සම්බොජ්ජංගේ වැඩිණු වැඩිණු ආකාරයට අනුව තමයි. එහෙම නැතුව නෙමෙයි. ඒක නිසා ධම්මයේ සම්බුද්ධන්ගේ සීමාවක් මෙතන මේකයි කියලා පනවන්නට බෑ. යම් කිසි කෙනෙකුගේ ප්‍රඥාව යම් සාධුරට වැඩිලා තියෙනවා නම් ඒ සාධුරට ධම්මයේ සම්බුද්ධන්ගේ තුලින් දතේ ධර්ම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ විසින් ධම්මවිචේ සම්පදංගෙන් දතියුතු ධර්ම කොච්චරද කියලා කියනවා නම් අවබෝධ කරගත්ත ධර්මයන් මේ ධම්මවිචේ සම්බුද්ධංගෙන් මෙපමණ ධර්ම අවබෝධ කරගත්තයි කියලා කියනවා නම් ඒක අපිට කියන්නට බැරි කරුණක්. මොකද ඒ සමන්දුරට උන්වහන්සේගේ ධම්මවිචේ සම්බුද්ධංගෙන් සුත්තෝලයි. සාමාන්‍යයෙන් අද කාලීන අයට ඒ තරම් විශිෂ්ට ආකාරයෙන් දසීසු ධර්මය සියල්ලම දකින්නට නැහැ වන්නට පුළුවන්. නමුත් යටත් ප්‍රවේශයෙන් මාර්ගඵල ලැබීමට අවශ්‍ය වෙන ආකාරයෙන් ওই මං කියපු ටික මාර්ගඵල ලැබීමට අවශ්‍ය වෙන කරුණු. ඒ ටිකවත් දකින්නට ඕන. ඒවා දකින්නට ධම්මවිචේ සම්බුද්ධංගේ දිනු වීත වෙනවා. මේකත් අපි අර විවේක නිස්සතන් විරාග නිස්සතන් නිරෝධිස්සන් වස්සක පන්නාමින් තමයි දතේ තවන්නේ. විශේෂයෙන්ම අපි මේවා අවබෝධ කරනකොට ඒ අවබෝධය කියන කිසිම ඇලීමක් බැඳීමක් මම මෙහෙම ධර්මයක් අවබෝධ කරලා කියලා හැඟීමක් මොකක්වත් නැතුව මේ අවබෝධ වෙච්ච ධර්ම සංස්කාර ධර්ම ගුණ ධර්ම කියන්නේ ප්‍රඥා දාර්ශනික ධර්මයන්ගේ වැඩිම ඒක නිසා ඒකත් සංස්කාර ධර්ම මේවත් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නිරුද්ධ වෙනවා මේ කිසිවක් අල්ලන්නට දෙයක් නෙවෙයි කියන හැඟීම පාදක කරගෙන මේ අවබෝධයේ පිහිටව තමයි ධම්මවිචේ සම්පජ්ජං කිව්වත් වැඩි යුතුවන්නේ. ඒ වැඩිවීමට නම් විශේෂයෙන්ම මේ පංචස්කන්ධ ලෝකයේ යථාර්ථය දැකීම සඳහා මේ වේ අනිත්‍යතාවය බල බල ඒ කියන්නේ අනිත්‍ය යන ආකාරය දැක දැක වාසය කිරීම කරන එක තාමත් සුදුසු වෙන. එහෙම කරනකොට සමාගයේ සිට සමාධිය දිනු වෙලා තියෙනවා නම් සමාගයේ ප්‍රඥාවත් යන්තරම් දුරටම වැඩිලා තියෙනවා නම් ඒ ප්‍රඥාවේ මට්ටමට අනුව Tamanට දකින්නට පුළුවන් අර කලින් කියපු ධර්මයන්ගේ යථාර්ථය නිමිතත්ය. පංචස්කන්ධේ නියම தත්ත්වය චතුරාර්ය සත්‍ය ධර්මයේ නියම தත්ත්වය දැන් මෙයා කල්පනා ගන්න පුළුවන් මේවා පොත්වල තියෙනවානේ එකපාරට මේවා කියපු ගමන් හරිනේ කියලා. එහෙම පොත්වල තියෙන කෑලි ටිකක් කටපාඩම් කරගෙන අවබෝධ කරගත්තයි කියලා තේරුම් අරගෙන ධම්මයේ සම්පූර්ණංගේ දිනුනොයි කියලා කිසිසේත්ම කියන්නද බැහැ. දැන් උදාහරණ වශයෙන් අපි හිතමු දුක්ඛ සත්‍ය කියන්නේ දුක්ඛ සත්‍ය කියන්නේ තනිකරම ජාතික දුක්ඛ, ජරා දුක්ඛ ආදී වශයෙන් දක්වන කොටස් ටික අටපාඩම් කරගෙන ඒක තමයි තේරෙනවා මේක තමයි දුක කියලා ඒකෙන් හිතන්නට බෑ හිතන්නට එපා මේ මම මේ ධම්මයේ සම්පජන්ගේ සම්මා අවබෝධ කළාය චතුරාර්ය සත්‍ය පිළිබඳව කියලා. අමන්තම අවබෝධයක් ඇති වෙනවා මේ පංචස්කන්ධයේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම තමන්ගේ ඇඟ සාසිත පවතින එකමයි දුක්ඛ සත්‍යය කියලා. නැත්තම් දුක්ඛ සංදේශාත්ය කියන එක අංකිසයක් නෙවෙයි මේ පංචස්කන්ධයේ පවතින එකමයි කියලා. වෙන එකක් නෑ දුක්ඛ සංදේශාත්ය කියලා. විශේෂිත පාදාන්තය දක්වා මේ ශරීරයේ කොතනද දුකක් ඇති නොවන්නට පුළුවන් තැනක් තිබෙන්නේ ඕනෑම තැනක දුක ඇතිවන්නට පුළුවන් ඒක නිසා තනිකරම දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ මේ පංචස්කන්ධයේ පැවතීමමයි මේවා හුබ්බේ අනනුසුතේස ධම්මේසු පෙර නෑසෝ විරෝධ ධම්මයන් කෙරෙහි දුක්ඛ සමුදය සත්‍යය කියලා අවබෝධයක් ඇති කර ගැනීමක්. ඒ කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය කියනකොට දක්වන්නේ තණ්හාව නැත්නම් විද්‍යාව. ඉතින් මේක පොත්පත්වල තියෙන එකෙන් මේකක් නෙවෙයි. මේක ඉදන් දුක්ඛ ගම්දයන් අරිය සංචන්ති රුක්ඛේ අනුසුතේස ධම්මේ සෝචක්ඛුනද පාදී ඥානනද පාදී වශයෙන් දක්වන මේක දුක්ඛ සමුදය සත්‍යය කියලා කියන්නේ තමන්ගේ හැඳගත්ොත් සිටගත්ොත් මේ ඇඟේ ශාසිතේ පැවැත්මම තමයි දුක්ඛ සමුදය සත්‍යය කියලා කලින් මේක අහලත් නෑ තමයි. සමහරවිට දැකලත් නෑ, දන්නෙත් නෑ. ඒක පිටිපස්ස චක්කුන්නද පාදී ඒක තමන් දකිනවා. ඥානං උදපාදීයට තමන්ගේ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා. මේ චක්කුම් කියන්නේ දර්ශනක් කියන චක්කුම් මේක අත්දකිනවා. තමන් මේක තමයි දුක්ඛ සමුදය සත්‍යය. මේ විදිහට ධම්මයේ සම්බුද්ධං ඥානස්වරූප පිළිබඳව වැඩි හේතුවන්නේ. ඉතින් ඒක නිසා මේව පොත්වල තියෙන කරුණු ටිකක් කටපාඩම් කරගෙන මේ ධම්මයේ සම්බුද්ධංගේ දන්නවා කියලා හිතන්නට බෑ. ඒ මෙතනවා නම් ඒක වැරදි. නැත්තම් ආශ්‍රය ධම්ම මේව තමයි ආශ්‍රය ධම්ම මේව තමයි ආශ්‍රය සමුදය ආදී වශයෙන් තියෙන කරුණු. ඉතින් ඕන කෙනෙකුට කියන්න පුළුවන් ආශ්‍රය තියෙන බුදුහාමුදුරෝ දේශනා කළ පරිදි තුනක් කාමාශ්‍රය, භවශ්‍රය, අවිජ්ජාශ්‍රය. ඔය අපි දැන් අපි ටිකේ තවත් එකක් දක්වලා තියෙනවා දිත්තහශ්‍රය කියලා. ඉතින් මේ ආශ්‍රය සමුදය කියලා එකක් තියෙනවා. ආශ්‍රය නිරෝධය තියෙනවා. ආශ්‍රය නිරෝධගාමී ප්‍රතිපදාව. ඉතින් ඕක පොත්වල තියෙන කරුණු ටිකක් කීම නෙවෙයි අවශ්‍ය වෙන්නේ මතක තබා ගැනීම නෙවෙයි. අපේ මේ ආශ්‍රව ධර්ම මේවයි කියලා පැහැදිලිව දැකීම මේ ආශ්‍රව ධර්ම නැතිවන්නේ කොහොමද කියලා දැකීම මේ ආශ්‍රව ධර්ම නැතිවන්නේ කොහොමද නැති කිරීමේ මාර්ගය කොහොමද කියලා සමාම අවබෝධ කර ගැනීම ඒක තමයි මේ ධම්මයේ සම්බුද්ධයන් කියන සිදුවිය යුත්තේ මේ විදිහට තමයි සියල්ලම ඒ කියන්නේ පංචස්කන්ධේ නියම තත්යන් ඒ වනාම රූප ධර්ම උදාහරණ වශයෙන් නාම රූප කියපම ඕනම කෙනෙකුට ඒක තමයි සරල දෙයක් මේ ඇඟට රූපේ කිව්ව සිතේ නාමයේ කිව්ව මේ නාම රූප දෙකනේ මෙතන තියෙන්නේ කියලා ඕන කෙනෙක් ඔය ඉතලා මට තේරෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් Tamanta හරියට නාම රූප ධර්මයන් හරියටම තේරෙනවා නම් බුදුරජාණන් වහන්සේ දැක්වලා තියෙන නාම රූප පරිඥාතේ උත්තරින් තස්ස නැතිකරණීයම් කියලා. සම්පූර්ණ නාම රූපයන් පිළිසඳ දැක්කා නම් ඔහුට එයින් එහාට කරන්නට දෙයක් නැහැ රහත් වෙලා කියලා. ඒකෙන් අදහස් කරන්නේ මම මේ පාඩේ ඉදිරිපත් කරේ මේ මේ නාම රූප කියන එක සුළුයෙන් හිතන එකට කොච්චර වැරදිද කියන කතාව පෙන්වන්න කරන්නට. කියන්නේ නාම රූප වල කෙලවර දක්වාම කියනවනම් පිරිනොම් පාන අවස්ථාව දක්වා ඉදිරිපත් කරන්න තියෙනවා කරුණු. ඒක නිසා මේ නාම රූප ගැන උනත් නැත්නම් මේ පංචස්කන්ධ ධර්ම ගැන උනත් ආයතන ගැන උනත් ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද පාද ධම්ම චතුරාර්ය සත්‍ය ධම්ම ආදී විවිධ කරුණු පිළිබඳව තමාගේ විශේෂ ඥාණයෙන් තමාගේ සමන්ත හැකියපමණ නුවණින් තමාගේ තියෙන නුවණින් හැකියපමණින් හරි අවබෝධ කරගන්නට බලන්නට ඒ අවබෝධ කරගැනීමෙන් තමයි ධම්මයේ සම්බන්ධයෙන් ගෙදියුණු කරගන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ මේ වෙනම නැතුව ධම්මික සම්පජන්ගේ දිනු කරගන්න නැතුව කවදාවත් පටිභාගපත් සම්විධාවෙනි මාර්ගඵල ලැබෙන විට ඇති වෙන පරිසම්විධාවන් දිනු කරගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ කියන්නේ පරිසම්විධා හතරක් තියෙනවා. මේ පරිසම්විධා හතරෙන් එක තමයි පරිභාගපත් සම්විධා කියන්නේ. ඒකෙන් අදහස් කරන්නේ බුදුහාමුදුරුවෝ යම් කිසි වචනයක් ප්‍රකාශ කරනවා නම් ඒ වචනේ ගත්ත ගමන් හිත තුළින් ඒකට අදාළ සියලුම ධර්මස්කන්ධයන් පැන නගිනවා. අය අමුතුවෙන් පොත්පත් කරන්නට, කෙනෙක්ගෙන් අහන්නට, කතා කරන්නට යන්නට අවශ්‍ය නැහැ. ඒක නියම ධර්මයෙන්ම සමාජයේ අද තුළින් ඉබේම තියෙනවා. ඒක පරිපාලන පරිමාණ පරිසම්බිදාවක් කියලා එකට කියන්නේ. ඉතින් මේවා දකින්නට ධම්මවිච සම්බුද්ධන්ගේ කලින් ආත්මවලක වඩලා තියෙන්න ඕන නැත්නම් මේ ආත්මේවත් වඩන්නට පටන් අරගෙන දිනු කරන්නට ඕන. ඉතින් මේ කරුණ පිළිබඳ යම් කිසි අවබෝධයක් ඇති කරන දිනු කරගන්නවා නම් අපේ ධම්මවිචේ සම්බොධ්‍යංගයේ වැඩුවක් වෙනවා. එතකොට වීර්ය සම්බොධ්‍යංගය වීර්ය සම්බොධ්‍යංගය කියන්නේ මේ නූපන්න කුසල ධර්මයන් බැදීම සඳහා කරනු ලබන උත්සාහය. මේ වීර්ය සම්බොධ්‍යංගයත් නූපන් කුසල ධර්ම රාශියක් තියෙනවා. සෝවාන් වෙච්ච කෙනාට සකදාගාමී මාර්ගයේ නූපන් කුසල ධර්මය. සකදාගාමී කෙනාට අනාගාමී මාර්ගය, අනාගාමී කෙනාට අරහත් මාර්ගය. නූපන් කුසල ධර්මය. පුත්තජන භූමියේ සිටිනගෙන සෝවාන් මාර්ග ඵල නෝපන් කුසල දන්න. විදර්ශනා ඥාන තමන් උද්‍යප්පේ බංගබාත් පඨාන ආදීනව නිම්මිදා මුචිත කම්මිතා පරිසංඛා සංඛාරුපේඛාන්දෝම දෝසපෝ මාර්ග ඵල පච්චේකනාදී ඒ දැක්වෙන විදර්ශනා ඥාන තියෙනවා. මේ විදර්ශනා ඥාන සමාට ඇතිලා තියෙන යම්සුළු මට්ටමකට නම් ඊට වඩා එහාට ඇතිවිය යුතු දේවල් නෝපන් කුසල දන්න. ඒ වගේම සමාධි වශයෙන් කතා කරනවා නම් තමන්ගේ සිතේ පළවෙනි ධ්‍යානය කියනවනම් දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන නෝපන් කුසල ධර්ම, අරූපාවචර ධ්‍යාන නූපන් කුසල ධර්ම. ඒ වගේම තමාගේ සිත තුළ සමාහිත භාවයක් නැත්නම් ඒ ඇති නැති සමාධිය නූපන් කුසල ධර්මයක්. තමාගේ සිත තුළ සතිය දිනු වෙලා නැත්නම් නූපන් කුසල ධර්මයක්. මේ වගේ තමාගේ සිත තුළ නූපන් කුසල ධර්ම තාක්ෂයක් තියෙනවා. ඒක දුක්ඛ සත්‍යය කියලා හරියට අවබෝධ වෙලා නැත්නම් 100% සංදේශ සත්‍ය මේකයි කියලා 100% දැකලා නැත්නම් නිරෝධ සත්‍ය 100% අවබෝධ කරගන්න නැත්නම් මාර්ග සත්‍ය 100% වඩලා නැත්නම් මේ සියල්ලම නූපන් කුසල කුසල ධර්ම. දැන් මේ සියලුම නූපන් කුසල ධර්මයන් දිනු කර ගැනීම සඳහා ගන්න ලබන උත්සාහයට තමයි සම්මා මේ වාංගිරිය සම්බොජ්ජංගය කියලා ප්‍රකාශ කරන්නේ. ඉතින් සම්මා වායාමයේ කිව්වත් එකයි, විරියෙන් දෙක කිව්වත් එකයි, විරිය බල කිව්වත් එකයි. ඔය ප්‍රවචනයෙන් කිව්වත් ඔය එකම කරුණ තමයි දක්වන්නේ සුදුසු වෙනස්කම් තිබෙන්නේ අතර. එතකොට විරිය සම්බොජ්ජංගයේ වඩන පුද්ගලයා විසින් අර කියපු කාය විවේක වේ, චිත්ත විවේක ආදී ධර්මයන්ගේ යුතුව විරාග නිශ්චිතව, නිරෝධ නිශ්චිතව, වස්සද්ද පරිණාමයෙන් යුතුව ඒ විරිය වඩන්නට ඕන තමා බලාපොරොත්තු බලාපොරොත්තුන අභිප්‍රාය ඉටවන තෙකුම. තමා යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන බලාපොරොත්තු ධර්මයට ළඟාවන තෙකුම උපන්නා වූ වීර්යය අත්හරින්නේ නැතුව දිගටම දිගටම අඛණ්ඩ ලෙස කවර බාධකාවක් කරගෙන යෑමට පුළුවන් ශක්තිය දුනන් පස්සේ තමයි ඒ වීර්ය සම්පජන්ගේ තමාගේ සිතේ වැඩිමයි කියලා ප්‍රකාශ කරන්න පුළුවන් වන්නේ. මායාවත් මායාවත් සංසකට සම්බන්ධ කරගෙන යන්නට පුළුවන් වේගයක්. චෛතසික ධර්මයක් වශයෙන් තමාගේ සිතට වැඩෙන්නට ඕන. ඒ විදිහට විරිය සම්පජාංගය තමාගේ සිතට දියුණු කරගත යුතු වෙනවා. ඒ විරිය සම්පජාංගය වැඩි වීමෙන් තමයි ඔක්කොම ධර්ම අනිත් ධර්ම කියන්නේ සති ධම්මික ආදී කරුණු දියුණු කරගන්නට පුළුවන් වන්නේ. වීර්ය නැත්නම් මොකක්වත් කරන්න බෑ. ඊළඟට පීති සම්පජාංගය. එන්නේ භාවනා කරන අයට පීතිය නිරායාසයෙන්ම ලැබෙන අවස්ථා තියෙනවා. ඔය ධ්‍යාන වශයෙන් කතා කරනවා සමත භාවනා කරන විට ඔය ප්‍රීතිය තියෙන සුඛය ඇති වෙන ධ්‍යාන තියෙන පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන ඔක්කොම ප්‍රීති සුඛ සහිත ධ්‍යාන. ඊට අමතරව ආනාපාන කාමසක් භාවනාවම කරනවා නම් ඊටි පරිසංවේදී අසස සාමයේසකදී සුභ පරිසංවේදී අසස සාමයේසකදී ආදී වශයෙන් දක්වන්නේ ප්‍රීතිය අධ්‍යක්ෂක ආස්වාස ප්‍රසවාස කරමින් කියන්නේ සුඛය දැකදක ආස්වාස ප්‍රසවාස කරමින් ඉක්මන ආකාර මේ අවස්ථාවස්පත්තන විට සිත තුළ ප්‍රීතිය සුඛයක් වෙනවා ඊට අමතරව මේ සම්දන්ගේ ඇතිවෙන්නේ නැතිවෙන බල බල වාසය කරනකොට ප්‍රීතියක් ඇති වෙනවා යතෝ යසෝ සම්මසතේ කන්දානං දෙයක් කියන ලබති සීති පාමච්චන් කියලා බුදුහාමුදුරුවෝ දක්වපුවාන දාසාව පදව තියෙනවා. ඒ කියන්නේ යම් යම් කලක මේ ස්කන්ධ ධර්මයන්ගේ ඇති නැතින් දෙක දෙක වාසය කරනවා නම් එවිට ලබති සීති පාමච්චන් ප්‍රීතියක් සමුදිත භාවයක් ලැබෙනවා කියන්නේ. මේ ප්‍රීතිය කියන්නේ නිර්ආමිෂ ප්‍රීතියක්. නිර්ආමිෂ ප්‍රීතියක් කියන්නේ ආමිෂ වශයෙන් එන ඇහැට රූප දැකලා පසු වෙන ප්‍රීතියක්, කනට බද්ධහලා තියෙන සතුටේ ප්‍රීතියක් වෙන්නේ ඉන්දිය ප්‍රතිබද්ධිත අරමුණු ප්‍රතිබද්ධිත ඇතිවෙච්ච ප්‍රේතයන් නෙවෙයි නිරාමිස වශයෙන් ඇති වෙන ප්‍රේතයක්. ඒ ප්‍රීතිය සමාජයේ සිත තුළ දිනු වෙනට ඕන බොච්චංග ධර්මයක් වශයෙන්. ප්‍රීතිය නැති වෙනකොට අරතිය ඇති වෙනවා. අරතිය කියන්නේ භාවනාව එපා වෙන එක, දැන් කරන්නට බෑ කියන එක. ඒ ආදි වශයෙන් ඒකට සතියක් නෑ, කැමැත්තක් නෑ, රුචියක් නෑ. ඒ අරතිය නිවර්ණ ධර්මයක් වශයෙන් දක්වන්නේ මේ අරති නිවර්ණේ යට කිරීමට ප්‍රීති සම්බොජ්ජංගය සමාජයේ සිත තුළ වැඩෙන්න ඕනේ. ඔය තමන් ප්‍රිය කරන අරමුණු තුළින් සම්බොජ්ජංග විශේෂයෙන් දිනු කරන්නට පුළුවන් සත්‍යිතේ වෙනවා. ඒ කියන්නේ බුද්ධානුස්සතිය තුළින් කෙනෙකුට ප්‍රීතිය වැඩෙන්න පුළුවන්, කෙනෙකුට මෛත්‍රී භාවනාව තුළින් ප්‍රීතිය වැඩෙන්න පුළුවන්, ධම්මානුස්සතිය තුළින් ප්‍රීතිය වැඩෙන්න පුළුවන්. විවිධ භාවනා අරමුණු තියෙනවා ප්‍රීතිය දැනෙන කරගෙන. ඉතින් සමාගයේ සිද්දට ප්‍රීතිය ඇති වෙන බොජ්ජංග ධර්මයන් ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙන ආකාරයට ඒ ධර්ම භාවනාව දිනු කිරීම තුළින් අපිට පුළුවන්කම තියෙනවා ඒ ප්‍රීති සම්බොජ්ජංගේ දිනු කර ගැනීමට. එහෙම නැති වුණා සමාන ලැබපු දේවල් මේ දක්වා ලැබපු දේවල් ගැන සිතලා ප්‍රීතියක් කරගන්නත් පුළුවන්. ඒක ඉතින් ඇතිවෙච්ච ගමන් නැති වෙන බොහෝ විට නිරන්තරයෙන් පවතින ගන්නේ මේ දක්වා Tamanට මේ සංස්කාර ලෝකයේ ත්‍ප්පේ වෙන ලෝකෙ මිනිසුන්ට දකින්නට බෑ අනිත්‍යයි මේවා දුක්ඛයි මේවා අනාත්මයි කියලා මම මේක දැක්කයි. මේක මානයක් නෙවෙයි සමාන ලැබපු දේවල් ගැන සිතලා සතුට වීම. නැත්නම් මේ ලෝකේ සත්‍යයන් දක්වාදී විවිධ කිස්සා සේලබත සම්පාමාස වෙන සංවිධානය කරන්නට බැරුණා මම මේවා කරලා තියෙනවා. මේ ලෝකේ සත්‍ය දිගින් දිගට සංසාරේ ඉපදී ඉපදී යනවා මම එහෙම නෙවෙයි මේ සංසාරේ කෙටි කරලා තියෙන්නේ මේ ලෝකේ සත්‍ය නිර්වාණය කියන්නේ කවුද සුදුද දන්නේ මම නිවන අත්දකින කෙනෙක් ඵලසමෝත සම්මාදින කෙනෙක් මේ ලෝක සත්‍යයට ප්‍රවත්න කිසිම සමාජසිත තුල නෑ මට පළවෙනි ධ්‍යානෙට යන්න පුළුවන් දෙවෙනි තුන්වෙනි ආදී ධ්‍යානවලට යන්න පුළුවන් නැත්තම් මේ ලෝක සත්‍ය උපෝම සත්‍යයෙන් ඒ රාගයෙන් ද්වේෂයෙන් බර වෙලා කාටපාරෙන් පීඩාවෙන් පීඩිත වෙලා ඉන්නේ මම ඕනෑම කෙනෙකුට මගේ සතුරන් පවා මෛත්‍රී පතුරමින් මෛත්‍රී ධ්‍යානවල සෝත සමාධින මේ වගේ වශයෙන් තමා ලැබපු ධම්ම තියෙනවා අවබෝධ කරගත් තමාම ප්‍රත්‍යක්ෂ කරගත් ධර්මයන් ඒ ධර්මයන් ගැන සිහිපත් කිරීම තුළින් ප්‍රීතියක් කරගන්න පුළුවන් ප්‍රීතිය ප්‍රීතිය තමයි අවශ්‍ය ධර්මයන් මොකද ප්‍රීති මනස කායෝපස් සම්පති පස්සන්ද කායෝ සුඛං වේදේ සුඛං සුඛනෝටිත්තං සමාධියති කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩයක් තියෙනවා ප්‍රීති මනස කායෝපස් සම්පති ප්‍රීතියෝ මනසක් ඇති වෙන විට තමයි කය සංසිඳෙන්නේ කය ඕලාරික නෙවෙයි. පස්සද්ධ කායස සංවේදීටි කය සංසිඳනකොට තමයි සුඛය අත්දැකෙන්නේ. කයට මනසට දෙකටම දැනෙන සුඛය. සුඛ නියෝජිතං සමාධියට ඒ සුඛයෙන් තමයි සුඛ සමාධියට පත්වන්නේ. එතකොට මේ ප්‍රීතිය කියන එක ඉතාමත්ම අත්‍යවශ්‍ය කරුණක්. තමන්ගේ සිත තුළ පුළුවන් තරම් දුරට ප්‍රීතිය දිනු කර ගන්නට උත්සාහ කරන්නට ඕන. මේ ප්‍රීතිය නැත්නම් අපේ සිත අරතියටපත් වෙනවා. අරතිය කියන්නේ නොසතුට අම කියන්නේ අකමැත්ත භාවනාව එපා වීම කුටියක් නැති එක. මේවා යට කරගෙන භාවනා කරන්නට තීන සම්බොධ්‍යන්නේ සම්මන්ම අවශ්‍යයි. ඊළඟට පස්සද්ධි සම්බොධ්‍යන්නේ. පස්සද්ධිය කියන්නේ සිතේ තියෙන සිතේ සහ කයේ තියෙන සංසමය. මේ සංසමය මැදවන්නේ තම ප්‍රීතිය ආදී ධර්මයන් තමයි සිත තුළ තියෙනවා නම් පමණයි. කියන්නේ කය සංසිඳෙන්නට ඕනේ, සිත සංසිඳෙන්නට ඕනේ. කයයි සිතයි සංසුන්ුන්නේ නැත්නම් අපට බෑ සිත සමාධිකම් කරගන්නට. ඒ සංසිඳීම ඒ ඉතාමත්ම අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම ওই කායික පරිලාහයන් දවසෙන් අයින් කර ගන්නට. යම් කෙනෙක් පස්සද්ධි සම්බුද්ධංගේ දිනු කරගෙන තියෙනවා නම් තමන්ට කැමති වෙලාවක පස්සද්ධ සම්බන්ධංගයට යන්නට පුළුවන් ශක්තිය තියෙනවා නම් ඕනෑම කායික දුකක් ඇති වෙනවා කායික රෝගයක් ඇති වෙනවා තමන් පස්සද්ධ සම්පෝඥාංගයට සිතපත් කරන ඒවා ඉබදම යටපත් කරගෙන ඉන්න පුළුවන්කම තිබෙනවා. කය සහැල් වෙන එක, සිත සහැල් වෙන එක. ඒක මේක වඩ භාවනා දිනු කිරීමෙන් ඇති කරගත යුතු ධර්මයක් විනා අර ධම්මවිචේ සම්බොජ්ජංගේ වාගේ වඩන්නට තියෙන එකක් නෙවෙයි. පස්සද්ධිය નિરાයාසයෙන් තමන්ගේ කය සංසිඳීම සිත සංසිඳීම નિરાයාසයෙන් සිදුවන්නට ඕන. ඒ નિરાයාසයෙන් සිදුවීම සිදුවන්නේ සිතේ සමාධි මට්ටම අඩු වෙච්ච වැඩි වෙච්ච තරමට. ඊට අමතරව ක්ලේශ ධර්මයන් අඩු වෙච්ච තරමට. බුදුරජාණන් වහන්සේ දක්වපු පාඩයක් තියෙනවා මේ ක්ලේශ ධර්මයන්ගේ සිත තියෙන ක්ලේශ ධර්මයන්ගේ යටවි සිතෙන් සා කල්ම අකව බරයි. දැන් මේක තැනක දක්වලා තියෙනවා සින්ත බික්කෝේ මන්නාව සින්තාතේ දවුම් මෙස්සදී කියලා. මහන්නේ උඹලා මේ නැව ඉරපල්ලා නැව ඉරුවට පස්සේ මේ නැව ලහු මිශ්‍රිතේ තාම බර අඩු දෙයක් බවට පත් වෙනවා. يعني අපි හිතමු නැවක් ගිදෙන් යනවා මේකෙන් පොඩි පටවලා මිනිස්සු පටවලා ඉතින් ඒක ඉක්මනට කියනවා ඉතින් ඔබ වහවහම අර බඩෝ ඔක්කොම ඉවත් කරලා මිනිස්සු ඉවත් කරලා නැව සහැල්ලු කරලා ඒ ඇතුළේ තොම සුද්ධාවන් වල වහල් දැම්ම නම් එහෙම නැව ගිරීම නතර කරන්නත් පුළුවන්. එතකොට ඒ වතර වෙන එක සම්පූර්ණයෙන් නතර කරලා නම් නැව ගිරෙන එක නතර කරන්න පුළුවන්. ඉතින් බර අඩු කරන්න මේ නැව ඉහින්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. නෙවෙයි මේ කියන්නේ මේ ශරීරයේ තියෙන ශරීරයේ තියෙන බරගතිය අඩු කරන්නේ. බරගතිය අඩු වෙන්නේ ශේෂ ධර්මයන්ගෙන් සිත අඩු වුණාට පස් සම්පූර්ණයෙන්ම කියන සිත ක්ලේශ වලින් නිදුණු නිදහස් වුණා නම් මේ කය පුදුම පදක් වාගේ සැහැල්ලු ධර්මයක් බවට පත් වෙනවා. කය කොච්චර බර තිබුණත් Tamante ඒක බර බරක් තේරෙන්නේ, සිතේ බරක් තේරෙන්නේ. මේ කායිකයේ කයේ සහ සිතේ සැහැල්ලු භාවය ඒකමත්ම අවශ්‍යයි. ඔය බොද්ධංග ධර්මයන් තුළින් ඔය රෝග සෝනයි කියන අදහස තියෙනවනේ සෑම කෙනෙක්ම බොද්ධංග සූත්‍ර තුනක්ම තියෙනවනේ රෝග සෝනයි කියලා සූත්‍ර දක්වලා තියෙනවනේ. බුදුහාමුදුරන්ට පාස්පාමුදුරන්ට විශේෂයෙන් බුදුහාමුදුරන්ට ඕකේ තුනන් පස්සේ බොද්ධංග ධර්ම කිව්වට පස්සේ ඒ බොද්ධංග පිළිස්සුවට පස්සේ රෝසෝණයි කියලා දැක්කේ. ඒකෙන් අදහස් කරන්නේ බොද්ධංග කියන විට තමාගේ තම සිත තුළ ඒ බොද්ධංග ධර්මයන් වැඩිලා විශේෂයෙන්ම ඔය පීති සම්බොද්ධංගේ වෙලා කායසිත පිනාගොයි. ඒ වගේම පස්සද්ධ සම්බොජ්ජංගේ වැඩිලා පස්සද්ධ සම්බොජ්ජංගේ කියන විතරම පස්සද්ධ සම්බොජ්ජංගේ වැඩිලා තමගේ කය ශාසිත සම්පූර්ණයෙන්ම සංසිඳී යාම නිසා අර සිටියේ තියෙන බලපෑම තුනේ කාට රෝගයක් අඩු කරන්නට ඒ ධර්මයන් ඉවා ගැනීම නිසා තමයි මේ බොජ්ජංග ධර්ම තුලින් රෝග ශෝකන් පුන ශක්තිය ලැබෙන්නේ එහෙම නැතුව කියන දේවල් අහගෙන හිටියට බොජ්ජංග තුලින් නිවන් මේ නිවන් ලැබෙන්නේ නැහැ ඒ වගේම බොජ්ජංග තුලින් රෝග ශෝකන් ලැබෙහ තමයි ඒවා දිනු කරලා සමාස අත්දකින්න පුළුවන් ශක්තියක් වෙන්න ඕන. මේ පස්සබ්ද සම්බය. සමාන සම්බන්ධය කියන්නේ යටත් විශ්යෙන් පළවෙනි ධ්‍යානය. සමාධිය විස්තර කරන සෑම විටම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආදී ධ්‍යාන. එහෙම නැත්නම් ධ්‍යාන වලින් පහළම තමයි සමාධියක් කියලා ඒකතනක් බුදුහාමුදුරන් දේශනාවල විශේෂයෙන්ම සෝත්‍ර පිටකයේ පතනවා දක්නට දෙන්නේ. ඒක නිසා අපි සමාධිය දිනු කරගන්නට ඕනේ. සමාධිය දිනු තරමද්දරට හරි විදර්ශනාව දිනු කරගෙන ඉන්න අය මම මාර්ගඵල ලැබලා තියෙන අය සමාධිය වලින් ඇති වැඩක් නැති ඕවා මොකටද කියලා කල්පනා කරන කෙනාට මේ සමාධි සම්බන්ධයෙන් දිනු කරන්නට බෑ. මොකද ඒකට අදදුමුත් කාර්යයක් සමාධිය දිනු කරගත යුතුයි කියන හැඟීම තමයි සිත තුළ තියෙන්න ඕනේ. ඒක නිසා පුරන්තරම් දෙයට නිරන්තරයෙන්ම විදර්ශනා භාවනාවේම එල්බගෙන සිටීම තුළින් ඒ විදර්ශනා සමාධියෙන් මත්තම් ලබන්නට තමන්ට හැකියාවක් නැත්තම් ඒ කියන්නේ විදර්ශනා භාවනාව කිරීම තුළින්ම සියලුම ධ්‍යාන ලබන්නට පුළුවන්. අරූපාවචක ධ්‍යාන උපපාසකපත් කරන්න පුළුවන් විදර්ශනා භාවනාව තුළින්. මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම කරන්නට නැතිනම් සම්පූර්ණ භාවනාව කරනකොට එලා තමාගේ සිතේ සමාධිය ටික ටික හරි දියුණු කර ගන්නට පුළුවන් වෙනවා. ඒ සමාධිය දිනු වෙච්ච මට්ටමට මනුව තමයි ප්‍රඥාව දිනු කරගන්නත් පුළුවන් ශක්තිය ලැබෙන්නේ. සමාධිය දිනු වෙච්ච මට්ටමට අනුව තමයි මේ ලෝකේ යථාර්ථයෙන් පංචස්කන්ධ ලෝකේ යථාර්ථයෙන් දකින්න පුළුවන්කම ශක්තිය තිබෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය දිනෙක දකින්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ සමාධිය දිනු මට්ටමට අනුව. ඒක නිසා සමාධිය අත්‍යවශ්‍යම යක් වශයෙන් සලකන්නේ සමාධිය අනිවාර්ය ධර්මයක් කියලා සිතන්නේ. මේක සිද්ධිය යුතුම ධර්මයක් කියලා. සම්මා සමාධිය කියලා ආගතන් මාර්ගයේ තියෙන ඒ සමාධිය අත්‍යවශ්‍ය ඒකයි. ඉතින් මේ විදර්ශනා භාවනා කළත් ඒක තමයි සමාධියෙන් නැත්නම් සමත භාවනාවක කිරීම රමත භාවනා කියන දේ සමාධිය ඇති කරගැනීම ඉතාමත් අවශ්‍ය කරනවා. ඒක නිසා සමාධිය දිනු කරගන්න උත්සාහ ගන්න ඕන. ඒ සමාධිය දිනු කරගත්තේ නැත්නම් අපිට අර සමාධියෙන් දැකිත ධර්ම මිශ්‍රණ සුබකින් දකින්නට නැහැ කියලා. ඒ නිසා සමාධිය වඩන්නට ඕන. ඒක තමාම භාවනා දියුණු කර ගැනීමෙන් වැඩි යුතු දෙයක් වෙනවා. එනකොට මේක සමාධියේ සිත තුළ දියුණු කර දෙන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. ඒ ධම්ම විදේ සම්බුද්ධන්ගේ වැනි දේවල් නම් කර්ම දියා දීලා එයාට කර්ම දුවට අතහිත දෙන්න පුළුවන්. නමුත් සමාධිය වැනි දේවල් වඩන්න දෙය කියලා කියනවා විනා මේකට අතහිත දෙන්න පුළුවන් ශක්තියක් කාටවත් නැහැ බුදු කෙනෙකුටවත් නැහැ. තමයි විශ්වය දියුණු කරගත යුතු ධර්මය. ඊළඟට උපේක්ෂා සම්බුද්ධන්ගේ උපේක්ෂාව ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ සංඛාර උපේක්ෂාදී උපේක්ෂා වර්ග 10ක් තියෙන බව විසදමාගේ දක්වලා දෙනවා. උපේක්ෂා සම්බොධ්‍යංග බොද්ධංග උපේක්ෂා කියලා ඒක දක්වන්නේ. කෙසේ වෙතත් මේ උපේක්ෂාව කියන එක සිටින් මඳහත් භාවය. මේ මඳහත් භාවය නිරන්තරයෙන්ම සබා ගන්නට නොහැකිවා භාවනා කරන විටවත් අඩු වශයෙන් මඳහත් භාවය සබන්නට ඕන අනිත් ඊට අමතරව මේ මඳහත් භාවය දිනු කිරීමක් වශයෙන් භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරන්න ඕනේ. අතීතයේ තියෙන සියලුම සංස්කාර කෙරේ සමාසුත මඳහස් කරගන්නවා කියලා මඳහස් කරගත යුතුයි. කියන්නේ අතීතයේ යම් තාක් දේවල් තිබුණා නම් නාම ධර්ම හෝ රූප ධර්මනේ සංස්කාර කියන්නේ වචන දෙකකින් කියනවනේ මේ සංස්කාර ධර්ම සෑම එකක්ම තමා පිළිබඳ හෝ බාහිර ලෝකයේ පිළිබඳ හෝ තමා ඇසුරු කරන අය පිළිබඳ හෝ ආවර සංස්කාර ධර්මයක් කෙරෙහි අතීත අරගෙන අපගේ සිත දුවනවා නම් මේ අතීතේ කරා අපේ සිත දුවනවා නම් ඒව කෙරෙහි ඇලෙනවා නම් ඒව කෙරෙහි ගැටෙනවා නම් එතන උපේක්ෂ විශිෂ්ට භාවයක් නෙවෙයි. මේ අතීතයේ සිදු වූ සිදු වූ කිසි ධර්ම ඒකාන්තයෙන් නැතිලා නැතිලා ගියනම් ඒක කොයි ආකාරයෙන් හිතුවත් වැඩක් නැහැ කියන අවබෝධය තමයි සිතතුනේ નિરાයාසයෙන් නැති වෙනවා. කියන්නේ අතීතයේ කොයිතරම් සැපක් වුණත් දැන් ඇති වැඩක් නැහැ ඒක හිතේ සිතිවිලි මාත්‍රයක් පමණයි. අතීතයේ කොයිතරම් දුකක් වුණත් ඇති වැඩක් නැහැ ඒක දැන් සිතිවිලි මාත්‍රයක් පමණයි. කොයි දෙයක් වුණත් එහෙම අතීතයේ මැරිලා වැළඳ ගිය ධර්ම ඒකට අතීතං නාන්නාම ගමයේ කියලා බුදුහාමුදුරුවෝ අස්සලා දෙනවා අතීතයට සුබ දොවන්නට එපායි කියලා අතීතය සම්පූර්ණයෙන්ම නැති වී ගිය දෙයක් ඒක ගැන කොයි ආකාරයෙන් සිතුවත් වැඩක් නෑ අතීතය ගැන මඳහත් මඳහත් වෙනවා කියලා මඳහත් වන්නත් පුළුවන් අනාගතයේ නක්පටිකම් කියන නැත්නම් අනාගතයේ තම පැමිණෙන ඒ නිසා කොයි ආකාරයෙන් පැමිණෙයිද කියන්නද බෑ අනාගතය ගැන හිත හිතා දුක් වෙනේකෝ සතුටුනේක කිසිදු නොකරුත දෙයක් අනාගතය ගැන මනහත් වීතු වෙනවා වර්තමානය ගැන මනහත් වෙනවා කාල වශයෙන් අපි තනාලට වර්තමාන කාලස්ත්‍රයේම මනහත් වීතු ඊළඟට තමන්ගේ රූපය ගැන ඉස්සලා මනහත් වෙනවා තමන් මේ වයසට ගිහින්දයි කියලා දුක් වෙන්නට අවශ්‍යකම නැහැ මේක දුක් නැහැ කියලා වයසට යෑම නතරවන්නේ දුක් නැහැ කියලා තරුණ භාවයට පත් නිසා ඒක තව තවත් දුරට ඒ වයසට යාම තවත් වැඩි කිරීමට හේතු වෙනවා විනා ඒ කියන්නේ මානසික බලපෑම කායික වර්ධනය සඳහා හේතු වෙනවා මානසික මානසික මට්ටම කායික වර්ධන සඳහා හේතු වෙනවා ඒක නිසා කායික කොයි ආකාරයෙන් තිබුණත් තමයි මතහත් වෙන එකයි තියෙන්නේ ඒකට ඇලිගත්තර වෙන එකට ගැටලා වැඩකුත් නෑ. කොච්චර ඇලුනත් ඇති වැඩකුත් නෑ. කොච්චර ගැටුනත් ඇති වැඩක් නෑ. Taman ලස්සන නෑ කියලා හරි Taman උසමහත නෑ කියලා හරි. නැත්නම් Tamanගේ ශරීරේ මේ විදියට නෑ මේ විදියට නෑ කියලා හරි. කවර ආකාර නිරන්තරයෙන් මේක බෙදවෙනවා කියලා හරි. මේක මා දුර්වල දෙයක් කියලා හරි මොනක් ආකාරයෙන් ඒක නිසා ඒ ගැන දුක් වෙනවා නම් යම්කිසි පටිඝයක් ඇති කර ගන්නවා නම් මේක වැරදි දෙයක්. ඒක නිසා ශරීරය ගැන ශික්ෂිත වෙන්න ඕනේ. මදහත් වෙන්න ඕනේ. ඒකෙන් අදහස් ගන්න මේක මදහත් කරලා මේක යථාර්ථයේ දකින්න තියෙනවා කියන එක නෙවෙයි. මේක සම්පූර්ණ මේ කාන්තාසෙන් දුක් ගුණයක්. ඒ කාන්තාසෙන් මනාම දෙයක්. ඒ කාන්තාසෙන් අනිත්‍ය දෙයක්. ඒක දකින්න එක අවබෝධ කරගන්නවා. ඒක අවබෝධ කරගත්තා කියන එක එකේ ගැටුණයි කියලා කිසිම වැඩක් නෑ. සිතට දුකක් ඇති වීම පමණයි ඒක කියන්නේ. ඒක නිසා මේකේ තත්ත්වය යථාර්ථයේ උන්ටයි. ඉතින් මේක මදහත් වෙනවා කියලා මදහත් කරගන්න ඕනේ. වේදනාව කෙරෙන්නේ මදහත් වෙනවා. විශේෂයෙන්ම දුක් වේදනාව කෙරෙන්නේ මදහත් වී යුතුයි. දුක් වේදනාව කෙරෙහි තියෙනවා නම් යම් කිසි ගැටීමක් ඒක පටිගයක්. පටිගය අනුසයක්. ඒක නිසා දුක් වේදනාව කෙරෙහි පටිගයක් දෙන්නේ මේ කොයින් අදහස් වෙනවා. සැප වේදනාව කෙරෙහි ඇති ඇදීමක් ඇතිනම් බොහෝ කෙනෙකුට ඒක රාග අනුසය තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා සැප වේදනාවක් ආවත් මේකත් ඇති වෙනව නැති වෙනව සංස්කාර ධර්මයක් කියලා මඳහත් වෙනවා. ප්‍රේක්ෂා වේදනාවකට මඳහත් වෙනවා. සමාගයේ සිත තුළ පහළන සංඥා සංස්කාර විඥාන ධර්මතේ ඒ ආකාරයෙන් මඳහත් වෙනවා. ඊට අමතරව තමයි අසුරු කරන දූ දරුණ ඇදහිත පිණිස ආනන්දේ බුදුමිතා විදේශික මේ ශ්‍රවණ කෙනෙක්ම මඳහත් වෙනවා මඳහත් වෙනවා මඳහත් වෙනවා කියලා සිත මඳහත් කරගන්න. ඊට අමතරව බාහිර ලෝකයේ සංස්කාර ධර්ම තියෙනවා අවුව වැස්ස දීප උලං මේ දේවල් මේ කාර්ය අතිශයින් උෂ්ණයි. මේ ගැන දුෂ්ණය කියලා. අප කිසිම වැඩක් නෑ. අර බාහිර වශයෙන් උෂ්ණත්වය වැඩි වීම නිසා ඇතිවන දුකට අමතරව මානසික වශයෙන් දුකක් එකතු වෙන දුක් දෙකක් මේ මොන පුද්ගලව ලබනවා. ඒක නිසා මේ සෑම බාහිර සංස්කාර ධර්මයක් කෙරෙන්න සිත මඳහත් වෙනවා. මඳහත් වෙනවා මඳහත් වෙනවා කියලා සිත මඳහත් කරගන්න. දෙවියන් කෙරෙහි මඳහත් වෙනවා. බ්‍රහ්මයේ මාර්ගය, සංඥා භූතය, මනුෂ්‍යය, ඔය දුක ගුණ සියලුම මනුෂ්‍යයන් කෙරෙහි මඳහත් වෙනවා. අපිට නැත්නම් මේ දෙවියන් දෙවියන් මිනිසු කෙරෙහි බය නැති කරගන්නේ මුස්ලිම් මිනිසු කෙරෙහි බය නැති කරගන්නේ ඒවා මොකක්වත් නැත්නම් කෙරෙහි සම සත්‍යයන් කෙරෙහිම මම වැදහත් වෙනවා වැදහත් වෙනවා වැදහත් වෙනවා කියන සිත මඳහත් කරගන්න. ඒකට මේ ජීවන සංස්කාර කෙරෙහි සිතේ මඳපත් භාවයක්. සිත උපේක්ෂිත භාවයට පත් කර ගැනීමක් කරගත යුතුයි. අන්තිමට ගිහිල්ලා ගිහිල්ලා මඳහත් වන්න දෙයක් නැතුව සිතේ තියෙන මඳහත් භාවය පමණයි. මේ මදහත් භාවයටත් මදහත් වෙනවා කියලා ඒකටත් මදහත් වෙනවා කියන්නේ ඒ සිතේ මදහත් භාවය ඇතිවලා සිත සාන්ත වෙලා නිසල වෙලා ගියාට පස්සේ ඒකටත් සංකේත සියුම් මැදීමක් ඇති වෙනවා බොහෝ අවස්ථාවලදී ඇති වෙන ඩිඩේ ඒක නිසා ඒකත් සංස්කාර ධර්මය නිසා ඒකටත් මදහත් වෙනවා කියලා මදහත් වෙනකොට මේ ලෝකේ යන්තා සංස්කාර කියන ඒ හැම සංස්කාරයක් කෙරෙම මදහත් වීමයි අවශ්‍යයි. එහෙම මදහත් වීම සිදු වෙනවා. ඒකයි අවශ්‍යයි. එතකොට නිවනට ඒත් මදහත් වෙනවා. යම් කිසි ධ්‍යාන මාර්ගඵල තියෙනවනම් ඒ අපිට නිදහස් වෙනවා. මොකද හේතුව දැන් අපි දැන් ධ්‍යානයක් තියෙනවා. දැන් පළවෙනි ධ්‍යානය කියන දෙක තුන හතර වෙන එක කියන්නේ. ඉතින් ඕවා ඉන්නකම් හොඳයි. පරිසමාන ධ්‍යාන වල ධ්‍යානෙන් නැගිට ගමන් ඕවා මොකක්ද නැහැ සංස්කාර ධර්ම නැති වෙනවා. ඔකට ඇවිල්ලා ඉවරන්නේ මදහස් වෙනවා. නැත්නම් අපිට සෝවාන් පරිසිතට යනවා සකදාගාමී පරිසිතට යනවා ආදී වශයෙන් ආයෝපන පරිසිතේ ඉන්නකොට නිවන් දැසෙනදී ඒක නැති එකකින් නැගිටිට පස්සේ නිවන් දැසෙන එක කෙරෙහි මඳහත් වෙනවා මේ විදිහට සිත තමා මඳහත් කරගන්නට පුරුදු වෙන්න ඕන සියලුම සංස්කාර කෙරෙහි බම්බු මිල වැඩි වෙනවා තේල් මිල ඇති වෙනවා ලෝක යුද්ධ ඇති වෙනවා මේ නෝතියේ තියෙන දේවල් හිතට අරගෙන සිතතුලින් දුක් විඳලා සිතතුලින් ගැටීමක් ඇති කරන නැත්නම් ඇලීමක් ඇති කර ගන්නවට වඩා මේ මා සංස්කාර ලෝකේ යථාර්ථයේ මේ සංස්කාර ධර්මයන්ගේ ස්වરૂපේ මේකයි කියලා හිතලා සිත නැදහත් කර ගන්නට පුළුවන් නම් ඒක විශිෂ්ට ක්‍රියාවක් ඒක පුරුෂස් ක්‍රියාවක් ඒක නිසා පුළුවන් තරම් දුරට සිත නැදහත් කර ගන්නට බලන්න ඕනේ සෑම අවස්ථාවකදීම මේ නැදහත් භාවය නිතර නිතර නිතර ප්‍රගුණ කරන්න කියන්නේ නිකන් ඉන්න වෙලාවට මේ සෑම දෙයක් ගැන හිතේ තමයි මම මේවා කරේ මදහස් වෙනවා මදහස් වෙනවා මදහස් වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ කරේ මදහස් වී යුතුමයි. රූපේ කෙරේ වේදනාව කෙරේ සංඥා සංකාර විඥාන කෙරේ මේවා මඳහතල මඳහතල අන්තිමට ගියාට පස්සේ මා කල්නස් කියවනේ අන්තිමට ඉතිවෙනවනේ ධම්මකේ ශාන්ත නිවිච්චිසියම මොකක්වත් නැති හිතේ ස්වરૂපය ඒක කෙරෙහි මඳහත් වෙනවා මඳහත් වෙනවා කියලා එතකොට තමන්ට තේරෙවි මේ මඳහත් වීමේ මේ මෙහාට යන්න තැනක් නැහැ නේද කියලා මේ විදිහට මේ උපේක්ෂා සම්බුද්ධන්ගේ දිනු කරගත යුතුයි. තමා යම් කිසි ධර්මයක් අවබෝධ කරගත්තා නම් ඒකත් ඉතින් සංස්කාර ධර්මයක් අවබෝධ වෙන. ඒ කියන්නේ පැවතුන නැතිනම් ඉන්න දහස් වෙනවා කියලා හිතනවා. මේ කියන කතාව සමහර මේකට බාල නොවන්න කියන්නේ මේ වැඩ කැමති නොවන්නට පුළුවන්. හිත වෙනස් සත්‍ය ඒකයි. මොකද්ද මේ ලෝකේ තියෙන දේවල් ඔක්කොම බොරු. බොරු කියන්නේ ඇතිවලා නැතිවලා යන නිසා කිසිම සත්‍යතාවයක් නැහැ. දුක්ඛ සත්‍ය කියුවත් බොරුවක් සංදේශ සත්‍ය කියුවත් බොරුවක් නිරෝධ සත්‍ය කියුවත් බොරුවක් මාර්ග සත්‍ය කියුවත් බොරුවක් අනිත්‍ය කියුවත් දුක්ඛ කියුවත් අනාත්මය කියුවත් ඔක්කොම බොරු. ඒ බොරු කියන්නේ මොකක්ද දන්නවද හේතිය? මේවා සිතකින් පහළවන සිතිවිලි ධර්ම හැර වෙන කිසිවක් නෙවෙයි. ඒ සිතිවිලි ධර්ම ඇති වුණා නැතුණා ඊට පස්සේ ගන්නට දෙයක් නැතිනම් බොරුවක් එතනින්. අපි හිතමු බුදුගුණ හිතන්නේ බුදුහාමුදුරන් ගුණ ටිකක් තේකගෙන තේකරගෙන ගියා. ඒකවල ඔන්න සිතිවිලි ටිකක් ඇති වෙන තමයි මේ සිත තුළ ඒක තියෙන බුදුහාමුදුරන්. ඉතින් මේ සිතිවිලි ටික ඇති වුණා ප්‍රයෝජනවත් නැති වුණා. ඊට පස්සේ දුතුගුණ ඉවර වෙච්ච ගමන් මේ සිතිවිලි ඔක්කොම ඉවරයි. ඉතින් ඒ කොහොම නැති වෙච්ච නිසා එතන ඇති සත්‍ය වශයෙන් ගන්නට කිසිවක් නැහැ. ඒකයි මම මේ බොරු කියේ. සත්‍ය වශයෙන් ගන්නට කිසිවක් සිදුවන්නේ. අපි දැන් ගොඩනගා සමාපත්තිය සමාදරස ඒක නැගිටිනවා ඒකත් සත්‍ය වශයෙන් ගන්න නැති වෙනවා. ඵල සමාතර සමාධිය නිවන් කියයි කියන නිවන ඒ ඵල සමාතෙන් නැගිටිනවම ඒ නිවන සම්ප නිවන සතියවල ඒකත් නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට බලනකොට මේව ඔක්කොම සිත් සිතේ ඇති වෙන සිතේ ධර්ම විනා මේ කිසිම සත්‍ය භාවයක් නෑ. ඒ කිසිම ඇති නැති වෙන නිරුද්ධ වී යන ස්වરૂපයක් වෙන වෙන දෙයක් නෑ. අපි හිතන දුක්ඛ සත්‍ය මේකයි කියලා අපි අවබෝධ කරගන්න ඒක සිතේ ටිකක් පමණයි. ඒකෝද ඒකත් ප්‍රතිරණ නැතිලා ඒක සත්‍යයක් නේ. සමුදේ සත්‍යයෙන් ඒකත් ප්‍රතිරණ නැතිලා ගියා. ඒ විදිහට අපි දැන් පටිච්චසමුප්පාද ධර්ම වැනි ගැඹුරු ගන්න අවිද්‍යාව නිසා සංස්කාර රැකෙන සංස්කාර වෙන්නේ අනේ තියෙන සංස්කාර තුන විඥාන විඥාන තුන නාම රූප මේ මොනවද? ඕම සිතින් වෙන්නේ සිතිවිලි ටිකක් ඇති වෙන්නේ නැති වී යන පමණ විශ්වාසයක් නෑ. අන්තිමට අපි ඒක රාජ්‍යතිකලෙන් මැරෙනවා කියන්නේ. ඉතින් ਉਹ මැරෙනවා කියන්නේ රාජ්‍යතිකෙන් මහ වචනය නිදාන පරිණිපාන වචන. ඒ වචන දැන් මම මැරෙනවා. එතකොට මැරෙන වෙලාවේදී අර ඔක්කොම දේවල් නැතිලා යනවා. ඉතින් මොකක්ද විතරේ? අන්තිම ප්‍රේමන්තයට පස්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට යනවා කියන්නේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා ඇති කිසිවක් නෑ දෙයක් දෙයක් නෙමෙයි. මේ තියෙන නාම රූප ධර්මයන් සම්පූර්ණයෙන් නැති යාම පමණයි තියෙන්නේ. ඒයින් පස්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා ගන්නට කිසිවක් නෑ එකක් පොරවා. එතන කිසිම දෙයක් නෑ. කිසිම දෙයක් නැහැ කියන අර්ථයෙන් බොරු කියනවා මේ කියන්නේ. මිත්‍යා කියන අදහස නෙවෙයි කිසිම දෙයක් ඉතිරිවන්නේ නැති නිසා මේක සත්‍ය වශයෙන් ගන්න දෙයක්. මේක හරියට අවබෝධ කරගන්න මේ හැම දෙයක් කෙරෙම ඉබේම මදහත් භාවයක් ඇති වෙන උපේක්ෂිත භාවයක් ඇති අපිට කිසි දෙයක් අල්ලන්නේ. ඕනම හැදෙන්න ඕනම විශ්වාසයක් ඕනම කරුණක් ඕනම ධර්මයක්. තමන්ගේ සත්‍ය වේවා අසත්‍ය වේවා සිද්ධාන්ත වශයෙන් පාතන ධර්ම වේවා. හවරක් වුණානේ තමන්ගේ සිත තුළ පහළ වී යන සිතිවිලි ධර්ම ඇති වී නැති යාම සමානයි මෙතන තියෙන ශක්තිය ඒකයි. ඉතින් එතකොට මේ සිතිවිලි ඇතිලා නැතිලා ගියාට පස්සේ ඒක ගන්නට කිසිම සත්‍ය වශයෙන් දෙයක් නැති නිසා මේ කිසිම දෙයක සත්‍යයක් නැහැ. කිසිම සත්‍යයක් නැහැ. මම දකින්නේ ඒකම සත්‍යයි චතුරාර්ය සත්‍යයක් නෙවෙයි. මොකක්ද ඒ සත්‍යය මේ කිසිවක්ම නැහැ කියන එක. කිසිවක්ම නැහැ. ඒ කියන්නේ නිවන කියන දේකුත් අන්තිමේදී ගන්නට මොකක්වත් නැහැ. එතකොට කිසිවක්ම නැහැ කියන එකත් හිත තුළ තියෙන සිතිවිලි ධර්මයක් ඒකත් නැහැ. ඒ වාසිය කියන්නට කරන්න දෙයක් නැති තැනක් වෙනවා. එතකොට ඉතින් මොකක්වත් නැහැ. උපාදාන අන්දා ගැනීම, බැඳීම්, තණ්හා කොටේ කොටේවා තියෙනක තැනක් නැහැ. එතෙන්ද කියන්නේ. මොකද හේතුව ඔක්කොම සිද්දතල තියෙන දේවල් ඔක්කොම අයින් කරාට පස්සේ මේක නිසා මේ අවබෝධය ඇති කරගත්තොත් එහෙම මේ හැම දෙයක් කෙරෙහිම මැදහත් වන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ ඒ කියන්නේ ඉබේම මැදහත් භාවයක් වෙනවා. උපේක්ෂා සම්බන්ධන්නේ නිරායාසයෙන් වැඩෙන. ඒක නිසා යථාර්ථයේ තේරුම් ගන්න කොයි දේ හිතුවත් කොයි දේ කෙරුවත් කොයි හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් කොයි සත්‍ය දෙයක් වුණත් අසත්‍ය දෙයක් වුණත් ධර්ම විශ්ව පරමාර්ථ වශයෙන් තියෙන දෙයක් වුණත් නැති දෙයක් මොනම දෙයක් ගැන හිතුවත් අපගේ සිතතල සිටිවිලි ඒ පිළිබඳ ඇතිවීමක් වී යම් හැර එතන වෙන මොකක්වත් නැහැ. ඒ සිටිවිලි සෑම දෙයක්ම ඇති විතරම නැතිවලා ගියා නම් ඒ සත්‍යය කියලා ගන්නට කිසිවක් නෑ ඔක්කොම මිත්‍යාවන්. නැති විදිය ධර්ම නැති වුණාට පස්සේ ගන්නට කිසිවක් නෑ. මෙන්න මේක හරියට දකින්න දකින්නට පුළුවන් වුණොත් මේ සියලුම සංස්කාර පරිවික්ෂා භාවය નિરાයාසයෙන් සිත තුළ ඇතිවන්න පුළුවන්. ඒ නිසා මේකේවත් අර මම කලින් කියපු විදිහට සියලුම දේවල් කෙරෙහි සිත බලෙන් හරි උපේක්ෂාවට පත් කරගන්න. මේවා ටිකෙන් ටික දිනු කරගෙන දිනු කරගෙන යනකොට මේ සියලුම සංස්කාර අනිත්‍යයි කියලා උපේක්ෂාව ඇති කරගන්න පුළුවන්. මේ සංස්කාර සියල්ලම දුකයි කියලා මේ විදිහට උපේක්ෂාව ඇති කරගන්න පුළුවන්. ඒ නැත්තම් මේ සියලුම සංස්කාර අනාත්මයි කියලා උපේක්ෂාව ඇති කරගන්න පුළුවන්. මම පස්සේ කියපු කාරණේ කරගන්න පුළුවන් මම දන්නේ. එහෙම උපේක්ෂාව ඇති කරගන්න පුළුවන්. මේ විදිහට උපේක්ෂාව ඇති කරගන්න මේ උපේක්ෂාව ඇති කරගත්තාට පස්සේ මේ ජීවිතේ විශේෂ වශයෙන් තමාට මත්දකින්න පුළුවන් සහනශීලී තත්ත්වයක්. ඒ කියන්නේ මේවා අල්ලගෙන බදාගෙන සංස්කාර අල්ලගෙන දඩගෙන තාක්කල් දෙකක් සහ දුක් සමුදයක් තමයි තියෙන්නේ. ඒවා සිටින් ඔක්කොම අයින් කළා නම් උතන මොකනම ප්‍රශ්නයක් වන්නේ සිත පැත්තකට වෙලා තමන්ගේ පාඩිය උරේ පවතී. ඒ සිතට අපි කියනවා විමුක්ත සිතක්ය නිදහස් සිතක් කියලා. අනිත් අය අල්ලගෙන බදාගෙන පටලවගෙන දඩලන සිත් වලින් විතර කටයුතු කරන ඒක නිසාම ඉතින් ඔහේ සංස්කාර රැස් කර කර දිගින් දිගට දිගින් දිගට සංස්කාරේ පුරා යනවා. මේ විදිහට බොද්ධංග ධම්ම හත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා තියෙනවා. ඒක නිසා මේ බොද්ධංග ධම්ම හත දිනු කරන්නට උත්සාහ කරන්න. ඒ බොද්ධංග හත දිනු කර ගැනීමෙන් පුළුවන්කම ලැබෙනවා අපාරාපාරං ගමනාය සම්මත්තන් කියන දක්වපු පරිදි මේ සංසාරයෙන් එතරට යන්නට. එතකොට මේ බොද්ධංග හත මොකද සතිය දිනු කරන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික. අඩු වශයෙන් දවසට විනාඩි 15ක් 20ක් ගන්න මම මේ කාලය තුළ සියල්ලම සතියෙන් කරනවා කියලා හිතලා අදිස්ථාන කරලා මොකක්වත් අත්පසිනකොට සියල්ලම සතියෙන් කරන්න පුළුවන්. ඒ කාලයක් භාගයක් කියන්නේ සුළු කාලයක් ඒක ටික ටික කාර්යය වැඩි කරගන්න පුළුවන් පස්සෙ. මේ ආයතනය සතිය ඉදී දිනු කරගන්න පුළුවන් ක්‍රමයක් ඒක. ඊළඟට ධම්මවිචේ සම්බන්ධය පිළිබඳ ප්‍රශ්නාව එකෙක් කෙලවරක් සීමාවක් නැහැ කියලා මම ප්‍රකාශ කළා. ඒ ධම්මවිචේ සම්බන්ධයෙන් දාට විද ධම්ම තියෙනවා. ප්‍රහාණය කළ යුතු ධම්ම තියෙනවා. ධම්මවිචේ සම්බන්ධයෙන් තුළින් ආස්වාද කළ යුතු ධම්ම තියෙනවා. වැඩි යුතු ධම්ම තියෙනවා. මේවා පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන ඒ අවබෝධය තව තවත් තව තවත් ගැඹුරින් ගැඹුරට සමාධියම අවබෝධයක් බවට පරිවර්තනය කරගත යුතුයි. එතකොට තමයි ධම්මිත සම්බුද්ධංගේ වැඩෙන්නේ. දීර්ඝ සම්බුද්ධංගේ වැඩීම සඳහා උත්සාහ ගන්න තෝරන ඒ නූපන් කුසල ධර්මයන් ඇති කර ගැනීම සඳහා ප්‍රීතිය තමයි සිතවිලියේ අරතිය මැදීම සඳහා තමාගේ කායයේ ශාසිතේ සංසිඳීම පස්සට සම්බුද්ධංගේ වැඩෙන්නේ. ඒක වැඩෙන්නේ සමාධිය දිනු වීම නැත්නම් කෙලෙස් ධර්මයන්ගේ සිත පිළිසිත භාවයටපත් වීමෙන් එනකට සමාධිය නම් අනිවාර්යයෙන්ම දිනු කිරීම සඳහා සමත වශයෙන්ම විදර්ශනා වශයෙන් දිනුවන්නේ නැත්නම් සමත වශයෙන්ම භාවනා කරලා සමාධිය දිනු කරන්න ඕනේ. උපේක්ෂාව සමාධිය සිතේ නිරායාසයෙන් ඇති යෝන ධර්මයක් නම් උපේක්ෂාව බලෙන් හරියට කරගන්න තොන ටික ටික ටික ටික කරුණු තේරුම් අරගෙන මේ සංස්කාර ධර්මයේ පැවැත්ම හැරෙන්නේ ලෝකයේ වෙන කිසිවක් නැහැ කියන අවබෝධය හරියට ඇති වුණා නම් මේ වගේ උපේක්ෂාව වෙන එක මහා අමාරු වැඩක් නෙවෙයි. ඒ කියන්නේ සම්මත සංස්කාර ලෝකයක්. බාහිර තියෙන පංචස්කන්ධ හැම එකම පන්නේට පන්නේට ඕනම දෙයක්. සංස්කාර ධර්ම වල සංස්කාරය තියෙනවා සංස්කාරය පවතිනවා සංස්කාරය නැතිවෙනවා කියලා. මේ ඕකල් ළඟට දඟලන්නේ වොන්න දන්නාක මිනිස්සු. මේක හරියට තේරෙනවා නම් මෙතනින් උපේක්ෂාවට පෙරගන්න පුළුවන් උපේක්ෂාව සාමාන්‍ය අවශ්‍යයි. මේ බුද්ධ ධර්මයට මේ ආකාරයෙන් දිනු කර ගැනීම තුළින් ඒකාන්ත වශයෙන්ම ඒක හරියට දිනු කරගත්තොත් මාර්ගඵල ලබන්නට පුළුවන්. සෝවාන් වන්නට පුළුවන්, සකදාගාමී යන්නට පුළුවන්, අනාගාමී රහත්වන්නට පුළුවන්. යම් කිසි කෙනෙක් පසේ බුදු සම්මා සම්බුදු වෙන තත්ත්වයන් ප්‍රාප්තනය කරනවා නම් බබරණ බලාපොරොත්තු වෙනවා නම් ඒවා වුණත් ලබන්නට පුළුවන් ශක්තිය තියෙනවා මේ බුද්ධංග ධර්මයෙන් වැඩි කරමින්. ඒක නිසා වැඩ බඳලා මේ ජීවිතේ නැත්නම් උදේ අනාගත භවවලදී තමා මේ දක්වා සාස්වාද නොකළ ඒ ධර්මයන් සාස්වාද වීමට උත්සුක වන්න කියලා කියන්නේ අපි මේ දේශනාවන් දෙන්නේ කරන්නේ. දෙවියන් තුන් දෙනා කාසත්හාරි කියන පාඩේ ගැන කාසත්හාරි බුම්මත්තා දේවානාගාමී විකා පුඤ්ඤන්තං නමෝදිතාදෙන ආකාසත්හාරි බුම්මත්තා දේවානාගාමී විකා පුඤ්ඤන්තං යොන්දස්සු දේශනනා කාසත්හාරි බුම්මත්තා පුඤ්ඤං ධම්මන මොදිතා සයන් ලක්ඛන්තු මං බලන්ති පාසනේ කනිනා සම්කම්මේ මං විභා සමාගමෝ සතං සමාගමෝ සෝයාව නිබ්බාන සත්‍ය ඉදම් මේ පුඤ්ඤං වාසවක්ඛලා වන්නෝ සබ්බ දුක්ඛා කමිත